ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සතිය පටිපදා සූත්‍රයේ මේ සූත්‍රයේ තියෙන බුද්ධ ජයන්ති අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 290 වෙනි පිටුවේ ඒ ප්‍රතිපදාවෙන් කොහොමද මේ උපේක්ඛා අප්‍රමාණය ඇති කරගන්නේ කියන කාරණා. ඒ උපේක්ඛා ඒ ප්‍රතිපදාව පාවිච්චි කරලා මේ උපේක්ඛා අප්‍රමාණය ඇති කරගන්නේ කොහොමද කියන කාරණා. මේට පෙර මම මේ පටිපදා සූත්‍රයෙන් පාවිච්චි කළ ධර්මදේශනා තුනක් සිද්ධ කරා. ඒවත් එක්කත් මේ ධර්මදේශනාව සම්බන්ධයි. ඒ ධර්මදේශනාන් ශ්‍රවණය කිරීමෙන් තවදුරටත් මේ ධර්මදේශනාව ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. 2020 පළවෙනි මාසේ 23 උදෑසන ඒ වගේම 2020 තුන්වෙනි මාසේ පළවෙනිදා රාත්‍රී ඒ වගේම 2026 6යි 12 උදෑසන ප්‍රචාරය වුණු මේ ධර්මදේශනාන් වලින් මේ සූත්‍රේ කලින් මෙත්තා ප්‍රමාණය, කරුණා ප්‍රමාණය, මුදිතා ප්‍රමාණය ගැන විස්තර කරා. අද බලාපොරොත්තු වෙන්නේ මේ උපේක්ඛා ප්‍රමාණයට කොහොමද මේ ප්‍රතිපදාවෙන් යන්නේ කියන. ඉතින් මේ සූත්‍රයේ පින්නතුනේ භාගතුන් වහන්සේ පෙන්නනවා මේ නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න ප්‍රතිපදා හතරක් තියෙනවා කියලා. එකක් තමයි දුක්ඛ ප්‍රතිපදා දණ්ඩ අභිඥා කියන එක. ඊළඟ එක තමයි දුක්ඛ පටිපදා කිප්පවිඥා කියන එක. ඊළඟ තමයි සුඛ පටිපදා දණ්ඩාභිඥා. අද අපි කතා කරන්නේ සුඛ පටිපදා කිප්පවිඥා කියන කාරණා. මේ පටිපදාව තමයි පෙන්වන්නේ. එතකොට දුක්ඛ පටිපදා දණ්ඩාභිඥාවෙන් අපි කතා කරේ මේ පින්නතුන්ට ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරනට පැහැදිලි වෙනවා. එතනදී අසුබ සංඥාව, ආහාරේ පටික්කුල සංඥාව, සබ්බ ලෝකේ අනිබිරත සංඥාව, සබ්බ සංකාරේ අනිච්ච සංඥා. ඒ වගේ මරණ සංඥා වගේ ඒ කමඨහන පාවිච්චි කරලා දිගින් දිගට මේ කමඨහන වඩනකොට දෙරිස් කුමන කුණු පේනම් කෙස්ලොම් නියඳත් යන ආදි වශයෙන් එහෙම වඩනකොට එයාගේ මේ සේක බල සද්දා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියන මේ සේක බල හිමින් වැඩෙනවා දුක්ඛ පටිපදාවක් හැබැයි ඒක තමයි දුක්ඛ පටිපදා දණ්ඩ අභිඥාව කියලා කියන්නේ එතකොට නිර්වාණය පිණිස මේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හිමින් තමයි වැඩෙන්නේ මේ දණ්ඩ අභිඥාවේදී එතකොට දුක්ඛ පටිපදා දණ්ඩ අභිඥාව ඒ විදිහයි ඒ වගේම දුක්ඛ පටිපදා කිප්පා විඥාවේදී අන්න ඒ කියන ඉන්ද්‍රිය ධර්ම ඉතා වේගයෙන් වැඩෙන්න පටන් ගන්නවා. නිර්වාණ නිර්වාණය සාක්ෂාත් වෙන්නේ වේගයෙන් වැඩෙනවා. එක එක පුජ්‍යලයාගේ ස්වභාවය වෙනස්. ඒ වගේම ඊළඟ එක තමයි සුඛාපටිපදා දණ්ඩ අභිඥා. ඒ කියන්නේ සුඛපටිපදාවේ තමයි යන්නේ. හැබැයි හිමින් තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ සුඛපටිපදායෙන් තමයි යන්නේ ඉතා වේගෙන් වැඩෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම. එහෙනම් ඉක්මනට නිවන්ට යන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේක පෙන්නනවා පෙර වූ දේශනායේ වගේම අපි පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය චතුර්ථ ධානය දක්වා මේ ධාන ටික ඇති කරගන්නා වූ ධාන ඇති කරගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නා වූ ක්‍රමවේදයක් තමයි මෙතන කතා කරන්නේ. ඉස්සල්ලා හිමින් වැඩෙන හින්දා කිව්වා සුඛපටිපදා දණ්ඩාභිඥාම් කියලා. මෙතන සුඛපටිපදා කිප්පවිඤ්ඤා කියලා කියන්නේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය වේගයෙන් වැඩෙනවා. අදිමාත්‍රව පහළ වෙනවා ඒකයි. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතනදී අපිට පෙන්නනවා මේ අරමුණක් ගන්නවා අපිට ආනපාන සතිය ගන්න පුළුවන් එහෙම නැත්නම් දෙතිස් කුණුපය ගන්න පුළුවන් ඕනම නෙක්කම විතක්කය මේ ලෝකේ අතහරින විතක්කයක් අපි ගන්න ඕනේ මොකද අපි එදිනෙදා පාවිච්චි කරන විතක්කවලින් ඇති වෙන්නේ එක්ක කාම විතක්ක එක්ක ව්‍යාපාද විතක්ක එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඒක නිවන් දකින්න බෑ ඒ හින්දා ලෝකේ අතාරින විතක්කයක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් හුස්ම රැල්ල කියන්නේ ඒ වගේ විතක්කයක්නේ. ඉතින් මේ හුස්ම රැල්ල අරමුණු කරගෙන එහෙම නැත්නම් දෙතිස් කුණුපේ කෙස්ලොම් යනාදී වශයෙන් ඒ අරමුණු කරගෙන ඒ විතක්කය ඒක නෙක්කම විතක්කයක්. ඒක දිගින් දිගට ਵਿਚාරය කරගෙන යනකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වලින් යුක්ත ඵලයෙන් ධාන්‍යව සංවදින්න පුළුවන්කමක් ලැබෙනවා. එකම විතක්කයක් දිගින් දිගටම ਵਿਚාරය කරනවා. හුස්ම රැල්ල දිගද කෙටිද සංසිඳිලද කියලා බලාගෙන යනවා. එහෙම නැත්නම් කෙස් ලොම් නියඳත් යන ආදි වශයෙන් අසාර අසුබ පිළිකුල් දුර්ගන්ධ දුර්වර්ණ වශයෙන් බලාගෙන යනවා. එතකොට ඒ විතක්කයේ දිගින් දිගටම කාමයන්ගෙන් අයින් වෙලා හින්දා කාමයන්ගෙන් අයින් වුණාමනේ නෙක්ඛම්යන් වෙන්නේ. එහෙනම් කාමයන්ගෙන් අයින් වුණ හින්දා අන්න එයාට කාමයන්ගෙන් අයින් වෙලා අකුසලයන්ගෙන් අයින් වෙලා ඒ නෙක්කම්ම විතක්කේ ਵਿਚාරය කිරීම නිසා නෙක්කම්ම ප්‍රීතියක් නෙක්කම්ම සුඛයක් ඒ වගේම ඒ තුලම එකඟ වීමක් ඇති වෙනවා ඒකට කියනවා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවලින් යුක්ත පළවෙනි ධානයටපත් වෙනවා. මේ පළවෙනි ධානය මේ විදිහට පාවිච්චි කරාට පළවෙනි ධානයේ හැම වෙලෙම අපිට විතක්කේ නැවත නැවත කල්පනා කරන්න ඕනේ. පළවෙනි ධානයේදී. හැබැයි එහෙම කල්පනා කරනකොට අර ප්‍රීතිය දැනෙන්න පටන් ගන්නකොට මෙයාන ඒ විතක්කේ නැවත කල්පනා කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. ප්‍රීතිය හිතට දැනෙනවා. අන්න එයාගේ හිත ප්‍රීතිය අල්ලනවා. අන්න ප්‍රීති සුඛ ඒකාග්‍රතාවෙන් යුක්ත දෙවෙනි ධානයටපත් වෙනවා. ඒකට කියනවා දෙවෙනි ධානය කියලා. දැන් තුන්වෙනි ධානයට යන්නේ කොහොමද? අර ප්‍රීතිය අරමුණු කරගෙන කරනකොට මේ කය පුරා තියෙන ප්‍රීතියටත් වඩා දැයෙන ප්‍රීතිය අභිභවා යමින් කය පුරා තියෙන සැහැල්ලුභාවය එහෙම නැත්නම් මේ කායික සුඛයක් දැනෙන්න පටන් ගන්නවා ඒකට කියනවා සුඛ කියලා. එහෙනම් ආන්නේ සුඛය පදනම් කරගෙන හිත එකඟ වෙනවා අන්න ඒකට කියනවා තුන්වෙනි ධානය කියලා. මේ තුන්වෙනි ධානයක් දිනු කරගෙන ඉන්නකොට එයා කොයි වෙලේ හරි නැවට දුකටපත් වෙනවනේ. මොකද මිස්සල්ලා දුක එපා කියලා තමයි මෙතෙන් එන්නේ සුඛයි කියලා. කය රිදෙනවා නේද? රිදෙන ඒවා ඔක්කොම අතහැරිලා දැන් කය කය හරි සැහැල්ලුවක් තියෙනවා. හිතත් සැහැල්ලු වෙලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කොයි වෙලේ හරි අර පරණ එකට කඩාන වැටෙනවා කියලා. ඒ කියන්නේ ආය දුකටපත් වෙනවා. ආය කය රිදෙන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? මෙයා කල්පනා කරනවා මට සුඛත් එපා දුකත් එපා කියලා. පෙර වූ සෝමනස්සත් එපා, දෝමනස්සත් එපා කියලා. ඉතින් අන්න හිත කොහාටද යන්නේ දැන්? අනහිත යන උපේක්ඛාවට. උපේක්ඛා ප්‍රමාණයට යන. උපේක්ඛාවට යන අප්‍රමාණයට නෙවෙයි උපේක්ඛාවට යන. ඒ උපේක්ඛාව තුළ එකඟ වෙනවා කියලා කියන්නේ චතුත්ථ ධානය. දැන් එහෙනම් මේ රූපය ගැන උපේක්ඛාවක් තමයි ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ රූපය ගැන උපේක්ඛාව ඇති කරගෙන මෙන්න මේ උපේක්ඛාව පදනම් කරගෙන තමයි මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්නේ. වැඩෙන්න පටන් ගන්නවා වේගෙන් වැඩෙනවා නම් ඒකට කියනවා කිප්පාභිඥා කියලා. ඒක තමයි සුඛාපටිපදා කිප්පාභිඥා. ධානය ඇති කරගෙන මේ විදිහට යනවා. ඉතින් නිර්වාණය සඳහා යන ගමනක් මේක. එතකොට පටිපදා හතරක් තියෙනවා. පළවෙනි පටිපදාව හරියට දුක්ඛ ගමනක්. ඉතින් දුක්ඛ ගමනක් හිමින් තමයි වැඩෙන්නේ. දෙවෙනි එක දුක්ඛ ගමනක් හැබැයි වේගින් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම වේගින් වැඩෙනවා. තුන්වෙනි එක තමයි සුඛ ගමනක්. ඒ කියන්නේ ධානය ඇති කරගන්නවා. චතුත්ථ ධානය දක්වා ඇති කරගෙන හිමින් වැඩෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම. එහින තමයි සුඛපටිපදා දණ්ඩාභිඥා. දැන් තියෙන සුඛපටිපදා කිප්පාභිඥා. ඉතින් මේක පාරවල් හතරක් වෙන්නතර නිවන් දකින්න. ඉතින් මම මේ ධර්ම දේශනාව පදනම් කරගන්නවා මෙන්න මේ පටිපදා හතර පාවිච්චි කරලා කොහොමද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ අප්‍රමාණයන් වඩන්නේ කියන කාරණා. පෙර ධර්ම දේශනා තුනේ මෙත්තා කරුණා මුදිතා අප්‍රමාණයන් ගැන කතා කරා. අද කතා කරන්නේ නම් උපේක්ඛා ප්‍රමාණයට යන හැටි. මේක ඔයත්තන්ට බලන්න පුළුවන් පිටකෝපදේශයේ පොතේ පුද ජයන්තියේ පිටක උපදේශයේ 317 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. අපි ඉස්සල්ලාම කතා කරේ දුක්ඛ පටිපදා දණ්ඩ අභිඥා වඩන කල්හි පළවෙනි ධානය සම්පූර්ණ කරනවා කියලා. ඊළඟට දුක්ඛ පටිපදා කිප්ප අභිඥාව වඩනකොට දෙවන ධානය සම්පූර්ණ කරනවා කියලා. දෙවෙනි ධානය දක්වා වඩන හැටි. ඒ වගේම සුඛපටිපදා දණ්ඩභිඥාව වඩනකොට තුන්වෙනි ධානය එහෙනම් දැම්මේ පටිපදාව සුඛාපටිපදා කිප්පභිඥාව වඩනකොට චතුත්ථ ධානය සම්පූර්ණ කරනවා. දැන් එහෙනම් චතුත්ථ ධානය දක්වා එන පාර දැන් කියවනේ කොහොමද ඒක එන්නේ කියලා. එතෙ මේ හතරෙන් ධානය සම්පූර්ණ කරාට පස්සේ මේ චතුත්ථ ධානය සම්පූර්ණ කරාට පස්සේ පින්නතුනේ මතක තියාගන්න ඕනේ යම් ධර්මයක් කල්පනා කරන්න ඕනේ ධර්මය වඩන්න ඕනේ ඒ කියන්නේ සතිපට්ඨානයක් වඩන්න ඕනේ ඒ ඉස්සල්ලාම පටිපදාවේ කායानुපස්සනාව වැඩි දෙවෙනි පටිපදාවේ වේදනානුපස්සනාව තුන්වෙනි පටිපදාවේ චිත්තානුපස්සනාව එහෙනම් මේ පටිපදාවේ හතරවෙනි පටිපදාවේ ධම්මානුපස්සනාව තමයි වැඩි මොනවාද මේ ධම්මානුපස්සනාවේ තියෙන්නේ? පංච නීවරණ කියලා භාවනාවක් තියෙනවා. පංච උපාදානස්කන්ධය කියලා භාවනාවක් තියෙනවා. ඒ වගේම ආයතන කියලා භාවනාවක් තියෙනවා. සත්බොජ්ජංග කියලා භාවනාවක් තියෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය කියලා භාවනාවක් තියෙනවා. දැන් මේ හතරෙන් ධානයට ගියපු කෙනා පින්නතුනේ චතුත්ථ ධානයේ තියෙන උපේක්ඛාව පදනම් කරගෙන උපේක්ඛාවට ඇලිලා බෑනේ. එතන ඉඳන් ධර්මයක් කල්පනා කරන්න පුළුවන්. මොකද ප්‍රඥාව වඩන්න බෑ ධර්මයක් මෙනෙහි කරන්නේ නැතුව. ඒකනේ භාගතුන් වහන්සේ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා කියනවා. ධම්මානුපස්සනාවේ තියෙන ධර්මයක් කල්පනා කරනවා. ධර්ම කරුණක් කරන් ඒක දිගින් දිගට හිතමින් ඒ විදිහට කල්පනා කරන්න ඕන. භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට. ඉතින් මෙතන එනම් ධම්මානුපස්සනාව වඩන්න ඕනේ. ඉතින් මේ ධම්මානුපස්සනයි මේ ඔක්කොම භාවනා ගැන කියලා දෙන්න වෙලාව මදි අපිට. අපි බලමු එක භාවනාවක් ගැන ගමු. අපි චතුරාර්ය සත්‍යයේ දුක්ඛය ගැන කල්පනා කරන්න පුළුවන්. දැන් දුක්ඛේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස කියලා මෙහෙම දුක් ගොඩක් තියෙනවා. ඉතින් දැන් මෙතන මේ පුජ්‍යලයා යෝගාවචරයා මේ දුක්ඛය කල්පනා කරන දැන් Taman ජාති වුණානේ. දැන් අපි ඉපදිලා තියෙන. ඔය ඇත්ත අපි හැම කෙනෙක්ම ඉපදිලා තියෙන. දැන් මේ ඉපදිච්ච ශරීරයේ මේ පැවැත්ම ගැන හොඳට බලනකොට පැහැදිලිව පේනවා මේ මොහොතක් මොහොතක් ගානේ මේක වයසට යනවා. දිරනවා. ලෙඩ වෙනවා, මැරිලා යනවා. එහෙනම් මේ ජාති වෙච්ච කෙනාට එකම මොහොතක්වත් ඉපදිච්ච කෙනාට එකම මොහොතක්වත් ජරා ධර්මයට යටත් නොවි ඉන්න බෑ, දිරන් නැතුව ඉන්න බෑනේ. ඒ කියන්නේ හැම මොහොතකම ශරීරය වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. එහෙනම් ජරාවට ජාති වෙච්ච කෙනා ජරාවටපත් වෙනවා නම් අපේ කය හැම මොහොතකම වෙනස් වෙනවා නම් එහෙනම් මේ කයට නිත්‍යභාවයක් තියනවද මේ පැවැත්ම නිත්‍යභාවයක් තියනවද නැහැ එහෙනම් මේ කයට නිත්‍යභාවයක් නැහැ කියලා කියන්නේ රූපයට නිත්‍යභාවයක් නැහැ. එහෙනම් මේ පිළිබඳ අවබෝධ වෙච්ච කෙනා මේ ධම්මානුපස්සනාව යොන්න එක භාවනාවක් කියලා දෙන්නේ. එයාට යම් කිසි විදිහට මේ රූපේ සම්පූර්ණයෙන්ම අතහැරෙන්න පටන් ගන්න අර චතුත් අධ්‍යානයේ තිබුණු උපේක්ඛාවත් අතහැරනවා මේ රූපය ගැන මේ විදිහට කල්පනා කරනකොට. මේ රූපය ගැන කල්පනා කරනකොට නේද? දැන් උදාහරණයක් විදිහට මෙවුවා එකපාර වැඩිලා යනවා. මේකින් එක වඩ වඩා ඉන්න අවශ්‍යත් නැහැ සමහර වෙලාවට වේගෙන් වැඩිලා ගිහින් ඉවරයි. ඉතින් රූපේ සම්පූර්ණ අතහැරිලා යනවා. දැන් එන රූපය අතහැරුණාම හිත කොහටද යන්නේ? දැන් ඉස්සල්ලා රූපය අල්ලගෙන හිටපු කෙනා රූපය අතහැරලා උපේක්ඛාව අල්ලගත්තා. රූපය ගැන උපේක්ඛාව චතුත්ථ ධානය. දැන් චතුත්ථ ධානය අතහැරියොත් එහෙම දැන් මොකද වෙන්නේ? රූපය සම්පූර්ණයෙන් අතහැරිය වෙනවා. දැන් එහෙනම් රූපය අතහැරිය නම් මොකක්ද දැන් තියෙන්නේ? හිස් ස්වභාවයනේ. හිස් ආකාසානංචායතනේ. එහෙනම් දැන් රූපේ නැතුව අරූපයට හිත ප්‍රහදිනවා. එහෙම නැත්නම් හිත බහිනවා අරූපාවචර ධාන වලට. ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා, නාසඤ්ඤායතනේ. එහෙනම් රූපයෙන් අයින් වෙලා අරූපයට බැහැගත්තා කියලා කියන්නේ ඔන්න භාගතුන් වහන්සේ පෙන්වනවා දැන් මේ හතරවන ධානයෙන් හතරවෙන සතිපට්ඨානය කියන ධම්මානුපස්සනාව සම්පූර්ණ කරනවා වැඩෙනවා ධම්මානුපස්සනාව වැඩෙනකොට පරිපූර්ණ කරනකොට ආනෙන්ජ විහාරයට අපි යනවා කියලා. ආනෙන්ජ විහාරය. එහෙනම් පළවෙනි විහාරේ දිබ්බ විහාරනේ පළවෙනි ධාන හතරනේ. දෙවෙනි විහාරයෙන් ගියේ අපි දන්නා බ්‍රහ්ම විහාරය. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. තුන්වෙනි එකෙන් අරිය විහාරය. පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ගඵල හතරවෙනි මාර්ගඵල යනාදී සමාපatti. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? ආනෙන්ජ විහාරය. ඒ කියන්නේ මෙන්න මේ කියන ආනෙන්ජ විහාරය තමයි හෙල්ලෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අරූපාවචර ධානය. අන්න ඒ ආනෙන්ජ විහාරය සම්පූර්ණ කරනවා. දැන් මේ ආනෙන්ජ විහාරය කියලා කියන්නේ අරූපාවචර ධානය එහෙම නැත්නම් මේ රූපය දැන් අතහැරලා අරූපය තුල තියෙන. ඉතින් මේ අරූපයේ හිත පිහිටනකොට මේ අරූපයේ දුල ඉන්නවා නම් ඒ අරූපාවචර ධානය දිගින් දිගට පවත්වනවා නම් පින්නතුනේ. ඒක දිගටම පවත්වන්න පුළුවන් යන්නේ. තමන්ගාව ඒ තියෙන කුසලය තවදුරටත් ශක්තිමත් කරගත්තා කියලා. ඒ කියන්නේ ආනන්ද විහාරේ පරිපූර්ණ කරනවා කියලා කියන්නේ හතරවන සම්‍යක් ප්‍රදාන වීරියට යනවා. මොකද ඒ කියලා කියන්නේ? uppannānaṁ කුසලානං ධම්මා තිතිය අසම්මෝසාය බීයෝභාවාය වේපුල්ලාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති ඒ කියන්නේ තමන්ගාව තියෙන කුසලයේ දිගට පවත්වනවා දැන් මෙයා මොකද දැන් තියෙන කුසලයේ ඒ තමයි තමන් දැන් මේ අරූපාවචර ධානය මේ විදිහට පවත්වන්න නම් එයාට දස කුසලයෙන්ම පින්නතුනේ දිගට පවත්වන්න වෙනවා. දස කුසලයේ පවත්වන්න හොඳම තැන. මොකද දස කුසලයේ කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් අයින් වෙලා, අදත්තා දාණයෙන් අයින් වෙලා, කාමී වරදව ඇසිරීමෙන් අයින් වෙලා. ඒ කියන්නේ කාය කර්ම නැහැනේ දැන් එතන. ඒ වගේ වචී කර්මත් නැහැ. මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාපත් නැහැ. එහෙනම් කයෙන් වෙන වැරදිත් නැහැ, වචනෙන් වෙන වැරදිත් නැහැ. එහෙනම් හිතෙන් එන්නේ මොනවාද? අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. හිත ඇලෙන්නේ නැහැ කාමච්ඡන්දයට දැන් ගිහින් නැහැ ව්‍යාපාදයට ගිහින්නුත් නැහැ ඒ වගේම අර මගේ කියලා ගත්තේ නැහනේ අර අනිත්‍යභාවයක දැක්කට පස්සේ මගේ කියලා ගන්න නැහනේ ඒ හින්දා මිත්‍යා දෘෂ්ටියකුත් එතන නැහැ එහෙනම් යම් ප්‍රමාණයකට මිත්‍යා දෘෂ්ටිය එතනින් නැති වුණා එහෙනම් දැන් අන්න මෙතන දස කුසලයේ හොඳටම තැන හොඳටම වඩන්න පුළුවන් තැනක් තමයි දැන් අපි මායේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවට වඩා මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට ප්‍රාණඝාතය කෙරෙන්නේ දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනාට සත්තු ඉන්නව මරන්න. දැන් බ්‍රහ්ම ලෝකවල සත්තු නැහැ. එහෙනම් ඒ විහාරවල ඉන්නවා කියලා කියන්නේ දස කුසලයන් පවත්වන්න පහසුයි. මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට අපහසුයි කියලා එක නෙවෙයි වීරියවන්තයාට කොහොමත් පුළුවන්. නමුත් අතන කොහොමත් පහසුයි. ඒ කියන්නේ එතන දිගට මිටිය කියලා නිවන් දකින්නවා කියන එක නෙවෙයි. නමුත් මේ දස කුසලයේ පවත්වන්න පහසුයි. දැන් අපි මනුෂ්‍ය ලෝකෙ ඉන්නේ. ඒ මනුෂ්‍ය ලෝකයේ ධානයට ගියාම දිගටම මේ දස කුසලයේ පවත්වන්න පුළුවන්. ඒක තමයි මේ ආනින්ජ විහාරයේ පරිපූර්ණ කරනකොට මේ සතරවන සම්‍යක්ප්‍රදාන වීරිය. ඒ කියන්නේ පළවෙනි සම්‍යක්ප්‍රදාන වීරිය තියෙනවා, දෙවෙනි වීරිය තියෙනවා, තුන්වෙනි වීරිය තියෙනවා, මේ හතරවෙනි වීරිය. මොකද පළවෙනි වීරියෙන් කියන්නේ? පළවෙනි වීරියෙන් කියලා කියන්නේ නැති අකුසලෙ එන්න දෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ විදිහට ඊළඟට තියෙන අකුසලේ නැති කරගන්නවා. ඊළඟට තුන්වෙනි විරිය කියලා කියන්නේ නැති කුසලයේ ඇති කරගන්නවා. හතරවෙනි විරිය කියලා කියන්නේ තියෙන කුසලය දිනු කරනවා. දැන් තියෙන කුසලය දිනු කරනවා. ඉතින් අන්න එතකොට සතරවෙනි සම්‍යක්ප්‍රදාන වීරිය සම්පූර්ණ කරනවා කියලා කියන්නේ දැන් දස කුසලයේ සම්පූර්ණ කරගෙන යන්නේ දස කුසලයක් මෙතන අවශ්‍යමයි. දස කුසලේ නැතුව මේක කරන්න බෑනේ. එහෙනම් දස කුසලය දිගින් දිගට පවත්නවා කියලා කියන්නේ එහෙනම් හතරවන ආශ්චර්ය අద్භූත ධර්මයේ පරිපූර්ණ කරන හතරවන ආශ්චර්ය අద్භූත ධර්මය මොකද හතරවන ආශ්චර්ය අద్භූත ධර්මය කියලා කියන්නේ ඒක තමයි පින්නතුනේ ආර්ය ෂ්ටාංගික මාර්ගය දැන් බලන්න පළවෙනි පටිපදායෙන් දුක්ඛාරය සත්‍යය එහෙම නෙවෙනේ මේ ලෝකයේ ඉන්න සියලුම සත්වය මහා දුකක් විඳින්නේ කියලා. මේ දුකෙන් අත මිදේවා කියලා ඒ හිතන සිතුවිල්ල තුලින් අර මෙත්තා ප්‍රමාණය වැඩි නේද? පළවෙනි පටිපදාය. දෙවෙනි එකේ දුක්ඛ සමුදය තණ්හාව දුරු කරලානේ. තණ්හාව අතහැරලා ඉවරලා තමයි දෙවෙනි පටිපදායෙන් කරුණා ප්‍රමාණයට ගියේ. අතහැරීමක් සිද්ධ වෙන්න ඕනේ. තුන්වෙනි අප්‍රමාණයට ගියේ කොහොමද? මුදිතා ප්‍රමාණයට ඒ නිර්වාණය ස්පර්ශ කරගෙන. ඒ කියන්නේ තමන් ලබාගත් මාර්ගඵල සමාපත්තිය අනිත් අයටත් ලැබේවා කියලා හිතලන. එහෙනම් දැන් මෙතන මොකක්ද තියෙන්නේ? ආර්ය ශ්‍රාංක මාර්ගය අන්න ගමන් කරමින් තමයි මේ උපේක්ඛා ප්‍රමාණය ගමන් කරන්නේ. එහෙනම් දැන් පැහැදිලිනේ. මෙත්තා ප්‍රමාණය, කරුණා ප්‍රමාණය, මුදිතා ප්‍රමාණය දැන් උපේක්ඛා ප්‍රමාණයට එනං ඔන්න දැන් පේනවා දුක්ඛ මොකද්ද? නිරෝධ ගාමිනී පටිපදාව සම්පූර්ණ කරන ආර්ය ශ්‍රාංග මාර්ගය. දැන් බලන්න දස කුසලයේ ආර්ය ශ්‍රාංග මාර්ගය අතර සම්බන්ධයක් තියනවාද කියලා? තියෙනවානේ. මොනවද තියෙන්නේ? දස කුසලයේ ආර්ය ශ්‍රාංග මාර්ගය. එහෙනම් හතර වෙන සම්‍යක්ප්‍රදාන වීරිය යනකොට එහෙනම් ඒ විරිය දිගින් දිගටම අපේ ඇති කරගෙන යනවා කියලා කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක වැඩෙනවා කියන එකමයි. ඉතින් මේක වඩනකොට දිගින් දිගටම වැඩිගෙන යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනකොට දස කුසලයේ සම්පූර්ණ වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා අනිවාර්යෙන්ම. දැන් මම දස කුසලයේ මොනවාද තියෙන ප්‍රාණාතිපාතා අදත්තා දාන කාමයේ සුමිච්ඡාචාර. ඔය තුනේ එන්නේ මොකද? ඔය තුනේ එන්නේ අන්න ආර්ය ශ්‍රාංග මාර්ගේ එනවා සම්මා කම්මන්තේට. එතකොට සම්මා වාචාටත් එනවනේ. මුසාවාද, පරුසාවාච, පිසුනාවාච සම්ප්‍රප්පලා. ඒක සම්මා වාචා. එතකොට මේ අවිජ්ජා ව්‍යාපාද වලින් අයින් වෙනවා කියන එක බලන්න. අර නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා විතක් වලින් අයින් වෙනවා කියලා කියන සම්මා සංකප්පේ. ඒකනේ ධාන වලටත් යන්නේ අවසානට. කාමයෙන් අයින් වෙලා කුසලයෙන් අයින් වෙලා යනකොට තමයි අන්තිමේට අටවෙනි අංගයට යන්නේ. ඒ කියන්නේ සම්මා සමාධියට යන්නේ. එහෙනම් දැන් බලන්න මේ ආර්ය ශ්‍රාංක මාර්ගය තුල දස කුසලයත් අන්තර්ගතයි. සම්මා දිට්ඨිය තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වුණාම නැත්තම් එන්න බෑ නේද? එහෙනම් දස කුසලයේ වඩනවා කියලා කියන්නෙම එහෙනම් ආර්ය ශ්‍රාංක මාර්ගය සම්පූර්ණ කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරනවා. ඒක තමයි සිව්වන සම්‍යක් ප්‍රදාන වීර්ය සම්පූර්ණ කරනට හතරවෙනි ආශ්චර්ය අද්භූත ධර්ම හේවත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය සම්පූර්ණ කරනවා කියන්නේ. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට පින්නතුනේ මොකද වෙන්නේ? මේක ඇවිල්ලා අරියෂ්ඨාංග මාර්ගය කියන්නේ රාග දෝෂ මෝහ නැති කරන මාර්ගය. අලෝභ අදෝස අමෝහ මාර්ගය. මම උදාහරණයක් පෙන්වන්න. දැන් අපි දන්නවා අපි යම්කිසි සම්මාදිට්ඨියක් තියෙනවා නම් තමයි සම්මා සංකප්පයක් ඇති වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි වෙනදනම් මොකක් හරි අරමුණක් ගත්තාම අපි දුම් කාන්තාවක් පුරුෂයෙක් බබෙක් මොකක් හරි කැමති මනාප රූපයක් තියෙනවා ඉස්සරහා. ඒක වෙනද දැක්කාම කියන්නේ ලස්සනයි හොඳයි මනෝයි කියලා කියනවා. මගේ කරගන්න හිතන. එහෙනම් කාම විතක්කය කියන්නේ. එහෙනම් එතන තියෙන මිත්‍යා දෘෂ්ටියක්නේ. එහෙනම් මේ තියෙන අසෝචි ගොඩන්නේ. මේ කය කියන රූපය දෙතිස් කුණුපයක් තියෙන අසෝචි පුරෝපු මල්ලක් තියෙන්නේ. මේ අසෝචි පුරෝපු මල්ලට අපි කියන ලස්සනයි කියලා. ඉතින් එහෙනම් එතන මිත්‍යා දෘෂ්ටියක්ද සම්මා දෘෂ්ටියක් තියෙන්නේ බලන්න. මිත්‍යා දෘෂ්ටිය. ඒ හින්දා තමයි මිත්‍යා සංකප්පයක් ඇති වෙන්නේ නම් කාම විතක්ක ඇති වෙනවා. කාම විතක්කයක් ඇති වෙනවා නම් එහෙනම් එතන ඇති වෙන්නේ රාගය. එහෙනම් ලෝභ පාරේ තමයි යන්නේ කාම විතක්කේ. ඒ වගේම ඒක Tamanට අයින් වෙනකොට ව්‍යාපාදය තියෙන. එතනම වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඒ රූපය දැක්කා කියලා. ඒ රූපය දැකිනකොටම අනිත් පැත්තට බලපුවා මේ රූපයේ මොකක් හරි විනාශක් තියෙනවා. අපි හිතමු ඒ කය නහය ඇදයිනා කට ඇදයි නම් Taman හිතන විදිහට නැත්තම් ලං වෙලා බලපුවම පේනවා මේවා. අන්න ව්‍යාපාදය ඇති වෙනවා. ව්‍යාපාදය දෙනකොට දේශය. එහෙනම් දැන් බලන්න එහෙනම් කාම විතක්කයි ව්‍යාපාද විතක්කයි එහෙනම් රාගයයි දේශයයි ලෝභයයි දේශයයි දැන් හිංසා පීඩා කරනකොට මොහය යනවා දැන් මොකද වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගණිත පැත්ත යන්නේ ඒ රූපේ මගේ කියලා ගන්නෙ නේ සම්මා දිට්ඨිකයි එහෙනම් සම්මා දිට්ඨියක් එනවා නම් සම්මා සංකප්පයට යන අය කියන්නේ ඒක මගේ කියලා ගන්නෙ නෑ පින්නතුනේ. ඒ කියන්නේ නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. නෙක්ඛම්මය කියලා කියන්නේ අලෝභ පාරක්. ඒ වගේම අව්‍යාපාදයේ අදෝෂ පාර. හිංසා පීඩා කරන්නේ නැත්නම් අමෝහ පාර. මොන්න බලන්න. ලෝභ දෝෂ මොහ නැති නැටි එනං අලෝභ අදෝෂ අමෝහ පාර. යම් කිසි එළවලු පාත්‍යයක් හදලා කියන එක මගේ කියලා. අන්න මගේ කියලා ගත්තා. අපි හිතමු එකෙන් භාගයක් අතහැරිය කියලා. අන්න නෙක්ඛම්ය. එහෙනම් අතහැරියා නම් අතහැරපු එකට තරහ යන්නෙත් නැහැ. සත්තු කෑවා කියලා එහෙම තරහ යන්නේ නැහැ. එහෙනම් මගේ කියලා ගත්ත තැන තමයි තරහ යන්නේ. එහෙනම් බලන්න අලෝභ පාරේදී තරහ යන්නේ නැහැ. දේශයක් ඇති වෙන්නේත් නැහැ. අතහැරියා නම් නෙක්ඛම්මේ තියෙනවා නම් අව්‍යාපාදේ තියෙනවා. අව්‍යාපාදේ තියෙනවා නම් හිංසා පීඩා කරන්නේ නැහැ. අලෝභ අදෝස අමෝහ පාරයන්. ඒ වගේ තමයි. දැන් බලන්න ප්‍රාණඝාතය කරන්නේ. ප්‍රාණඝාතය කරනකොට දේශීයතාව මුල් වෙන්නේ. ඒතර අදත්තාදානේ මගේ කරගන්නකොට ලෝභය මුල් වෙනවා. එහෙනම් ප්‍රාණඝාතයෙන් අයින් වෙනකොට දේශය නැති වෙනවා. ඒ වගේම අදත්තාදානෙන් අයින් වෙනකොට ලෝභය නැති වෙනවා. කාමයේ වර්ධව හැසිරීමට මෝහයත් බලපාන ප්‍රධාන වශයෙන් මෝහය. ඒ වගේ රාගයත් බලපාන. එහෙනම් අලෝභ, අදෝස, අමෝහ දැන් මුසාවාද කියන්නේ බොරු කියන්නේ. ලෝභෙකින්දනේ. ඇයි බොරුවන්නේ කියන්නේ අර අසුචි කොට හොඳයි කියලා කියන්නේ බොරුවන්නේ. මගේ කරගන්න ඕන හින්දා. ඒ නිසා ඒක ලෝභයට කියන්නේ. එහෙනම් මුසාවාද කියන්නේ නැත්නම් ලෝභය නැති වෙනවා. පරසාවාච විසුනාවාච කියන්නේ දේශයෙන්. ඉතින් ඒ දෙක කියන්නේ නැත්තම් දේශපාරක් නැති වෙනවා. එහෙනම් අදෝසේ. සමෝහේ. එහෙනම් බලන්න දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකක්ද? එහෙනම් දස කුසලයේ සම්පූර්ණ කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට එහෙනම් අලෝභ අදෝස සමෝහ පාරේ යන්නේ පින්නතුනේ. රාග දෝෂ මෝහ නැති කරන පාරක් මේක. එහෙනම් යම් කෙනෙක් රාග දෝෂ මෝහ වර්ධනය කරනවා නම් එයා නිවනට නෙවෙයි. එහෙනම් දැන් මෙන්න බලන්න. අලෝභ අදෝස සමෝහ පාරක යනවා. මෙන්න මේ යනකොට මේ ලෝභ දෝෂ මෝහ අපි අයින් කරගෙන අයින් කරගෙන අර විදිහට ආර්ය ශ්‍රාංග මාර්ගයේ යනකොට අර හිත රාග අරමුණු වෙන්න පුළුවන්. දේශ අරමුණු වෙන්න පුළුවන්. මෝහ අරමුණු වෙන්න පුළුවන්. එනකොට අපේ හිත හොල්ලගන්නේ නැහැ. මොකද හොල්ලගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ මාර්ගයේම සාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනවා යාට. මේ ලෝභ දෝෂ මෝහ නැති මාර්ගයේම සාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනකොට අන්න එයාගේ අර දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තුළින් හතරවෙනි අදිෂ්ඨානයට යනවා පළවෙනි අදිෂ්ඨානේ දෙවෙනි අදිෂ්ඨානේ තුන්වෙනි අදිෂ්ඨානේ දැන් හතරවෙනි අදිෂ්ඨානේ පළවෙනි අදිෂ්ඨානේ අපි සත්‍ය අදිෂ්ඨානෙන් කතා කරේ දෙවෙනි අදිෂ්ඨානේ ත්‍යාග අදිෂ්ඨානේ අතහැරියා පළවෙනි එක අපි අයි සත්‍ය ගැන කතා කරේ ඇත්ත මේ ලෝකයේ තියෙන දුක නිර්වාණය විතරයි ඇත්ත කියලා කතා කරා මෙතන අපි කතා කරන්නේ උපසමාධි අධිෂ්ඨානය. එහෙනම් පළවෙනි අධිෂ්ඨානය සත්‍ය අධිෂ්ඨානය, දෙවෙනි අධිෂ්ඨානය ඡාග අධිෂ්ඨානය. තුන්වෙනි අධිෂ්ඨානය ප්‍රඥා අධිෂ්ඨානය මගේ කියලා ගන්නේ නැහැ එතන එකක්වත්. මෙතන තියෙන්නේ උපසමාධි අධිෂ්ඨානය කියන්නේ සාන්තයි ප්‍රණීතයි රාග දෝෂ මෝහ නැත්තම් හිත සාන්තයි ප්‍රණීතයි හෙල්ලෙන්නේ නැහැ නේද? ඒක හොඳයි. ඒ අදිෂ්ඨානේ ඉන්න අය හැබැයි අදිෂ්ඨානේ ඉන්නකොට හිත හෙල්ලෙන්නේ නැහැ කියලා ඉන්නකොට ඒ නොමැති ඔය ඒ හිතේ ඇති වෙන රාග දෝෂ මොහ නැති වෙන හින්දා සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ඇති වෙන රාග දෝෂ මොහ තුනී කරපු නිසා නැති කරපු නිසා අන්න ඒකට කියනවා විමංශා සමාධිය කියලා. විමංශා සමාධිය. එහෙනම් දැන් බලන්න මේ උපසමාධි අධිෂ්ඨානය දිගින් දිගට පරිපූර්ණ කරනකොට එයාගේ විමංශා සමාධිය තියෙන. එහෙනම් බලන්න ඡන්ද සමාධිය ඉස්සල්ලා ඇති වුණේ. ලෝකයේ දුකයි ලෝකෝත්තර නිර්වාණය සපයි කියලා ගියේ පළවෙනි පටිපදායි. දෙවෙනි එකේ චිත්ත සමාධිය. ඡන්ද චිත්ත විරිය එනම් මේක විමංශ. බලන්න එහෙනම් මේ සමාධිය තියෙන දේ. එහෙනම් විමංශා සමාධිය ඇති වෙනවා. එහෙනම් රාග දෝෂ මෝහ නැති සිතක ඇති වෙන සමාධිය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනකොට මේ උපසමාධි අධිෂ්ඨානය සම්පූර්ණ වෙන්න සම්පූර්ණ වෙන්න හිත පුදුමාකාර විදියට සැහැල්ලු භාවයටපත් වෙනවා මේ පුජ්‍යලයි. ඒක තමයි උපසමාධි අධිෂ්ඨානය පෙන්වන්නේ. ඉතින් උපසමාධි අධිෂ්ඨානය විමංශා සමාධියට යනවා. විමංශා සමාධියට ගියාට පස්සේ පින්නතුනේ අන්න එයාගේ හිත දැන් රාග දෝෂ මොහ නැහැනේ. හැබැයි බැරි වෙලාවත් හිතවිල්ලක් ආවොත් දැන් අපි රාග දෝෂ මොහ නැති වෙලාවක ඕන රාගය සිතවිල්ලක් ආවට කමක් නැහැ කියලා එහෙම හිතලා බැරි වෙලා රාගසිතක් ආවොත් මේකත් එක අයෙත් ඔට්ටු වෙන්න එපේ. අයෙත් ඔට්ටු වෙන්න ඕන අයෙත් කමඨානක් කරේ අයෙත් අර විදිහටම ඔට්ටු වෙලා ඒකත් එක්ක යුද්ධ කරන්න වෙනවා. හැබැයි එහෙම ඇතුලෙන් අභ්‍යන්තරයෙන් ආවට කමක් නැහැ රාගයක්වත් ආවට කමක් නැහැ දේශයක් ආවට කමක් නැහැ මේ විදිහට මෝහ සිතුවිල්ලක් ආවට කමක් නැහැ කියලා හිතෙන්නේ අපේ මානෙ ඒ වගේම අවිද්‍යාවයි එහෙනම් දැන් පැහැදිලි නේද මේ විමර්ශාව දිගින් දිගටම මේ සාන්තයි ප්‍රණීතයි රාගදෝෂ මෝහ නැති එක හොඳයි කියන එකට ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා කියන එක පැහැදිලි. මොකක්ද ඒ පැහැදිලි? මොකක්ද ඒ දෙේ? ඒක තමයි මානෙ. අපේ මානෙයි අවිද්‍යාවයි හින්දා. ඕන්නම් ඇවිල්ලා රණ්ඩු කරපන්. එහෙම නැත්නම් ඕන්නම් ඇවිල්ලා නැවත රාගයේ ආවට කමන්නේ නැහැ. දේශයේ ආවට කමන්නේ නැහැ. මෝහය ආවට කමන්නේ නැහැ කියලා සිතුවිල්ලක් ආපු ගමන් ආයෙත් රණ්ඩු කරන්න වෙනවනේ. ඉතින් අර තියෙන විමංශාව අර තියෙන සමාහිත භාවය නැති වෙනවා. ඒ හින්දා එහෙමවත් හිතන්නේ නැහැ මෙයා දැන්. එහෙමවත් හිතන්නේ නැහැ. රාගය ආවට කමක් නැහැ කියලාවත් හිතන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම මානයක්වත් නැහැ. අපි ඇතුලෙන් ඇති වෙන මමත්වයේ හින්දාම න්යායෙත් මෙයා එන්නේ එළියට. අපේ ඇතුලේ ඉන්නවා මම මම කියලා කෙනෙක් ඉන්නවානේ. ඉතින් මේ මම කියලා කෙනා එළියට බහින්න හින්දානේ මට පුළුවන් සටන් කරන්න කියලා කියන්නේ. ඉතින් මෙයා එහෙමවත් හිතන්නේ නැත්තම් ආයෙ සටන් කරන්න කෙනෙක් නැහැ මෙතන. අන්න එතකොට අන්න ඒ සඳහා මොකද කරන්නේ? මෙයා සියල්ල අතහරින්න පටන් ගන්නවා. සබ්බනිසග්ගය කියන්නේ ඒකයි. මේ උපසමාධි අදිෂ්ඨාණයෙන් විමර්ශා සමාධිය සම්පූර්ණ කළා. විමර්ශා සමාධිය නට සබ්බනිසග්ගය කියන්නේ මෙයා මාන්නේ ඇති වෙන්නේ මොකකින්වත් නෙවෙයි පින්නඳුනේ. ඈ මේ සියල්ල කියලා එකක් තියෙනවානේ. මොකද්ද මේ සියල්ල කියලා කියන්නේ? සබ්බ සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් පෙන්වන භාගතුන් වහන්සේ. ඒකේ පෙන්වනවා සියල්ල. ඇස, කන, නාසය, දිව, කය, මන ආධ්‍යාත්මික ආයතන අනිත් පැත්තට දෙනවා බාහිර ආයතන ඒ තමයි වර්ණ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප එහෙනම් මෙන්න මේ ආයතන අරමුණු මේ දෙක මෙව එකතු වෙලා මේවා තමයි මගේ කියලා ගන්නෙ දැන් මානෙන් යම්කිසි කෙනෙක් මගේ කියලා ගන්න ඔන්න ඔය ඔය ඇහත් වර්ණ රූපයත් එකතු වුනහම ඇති වෙන යම්කිසි පැවැත්මක් තියෙනවා නම් ওই පැවැත්මනේ මගේ කියලා ගන්න. එහෙනම් ඇහත් මගේ නෙවෙයි, වර්ණ රූපයත් මගේ නෙවෙයි, ওই චක්කු විඥානයත් මගේ නෙවෙයි, ඒත් එක්ක බැඳිච්ච අනිකුත් නාම ධර්ම ටිකත් මගේ නෙවෙයි. එහෙනම් මේකට ඇති ඇති වෙනවනම් යම්කිසි සංයෝජනයක් බැඳීමක් ඒක මගේ නෙවෙයි එහෙම දෙයක් නෑ ධර්මතා සමූහයක් විතරයි එහෙනම් අන්න ඒක තමයි සියල්ල අතහරිනවා කියලා කියන්නේ සබ්බ නිස්සග්ගය කියලා කියන්නේ මේ සියල්ල අතහරිනවා එහෙනම් මේ සියල්ල අතහරින්න නම් මොකද වෙන්න ඕනේ? අන්න ඒ සියල්ල අතහරින කෙනා සබ්බනිස්සග්ගේ තම සම්පූර්ණ කරන්නේ. ඇහත් අතහරිනවා, වර්ණ රූපයත් අතහරිනවා, කනත් අතහරිනවා, ශබ්ද රූපයත් අතහරිනවා. මේද මේ විදිහට මානයක් ඇති කරගන්න නැතුව මානේ මානේ එන්නේ ආයතන තියනවනම් ආධ්‍යාත්මික බාහිර ආයතන නිසාම තමයි මාන්නය ඇති කරගන්නේ. ඉතින් මේක අත්හැරපුවාම ඒ හරහා ඇති වෙන සංයෝජනයක් තියෙනවා නම් සංයෝජනේ ඇති කරගන්නේ නැවත සංසාරට බැඳෙන්න යන්නේ. අන්න එතකොට තමයි කිසිම දෙයකට එයාගේ හිත ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. හිත උපේක්ඛාවයි. පුදුමාකාර උපේක්ෂා ස්වභාවයක් තියෙන නල්ලන්නේ නැහැ. අන්නේ උපේක්ඛාව අප්‍රමාණයි මෙච්චරයි කියලා කියන්න බෑ මොන ආවත් හිත ඒ උපේක්ඛාවටම යන්නේ. කිසිම දෙයක ඇලීමක් ගැටීමක් නැති නිසා. ඉතින් මෙන්න මේ පිරියට බලන්න මේ උපේක්ඛා අප්‍රමාණයට යනවා. මේ සබ්බ නිස්සග්ගේ අතහැර සම්පූර්ණ කරනකොටම උපේක්ඛා අප්‍රමාණයට තමයි. එයාගේ හිතට ප්‍රශ්නයක් නැහැ. මම මේකට පළ ඉස්සල්ලා උදාහරණයක් කියලා දුන්නා නැත්තම්. සරල උදාහරණයක්. ඒ තමයි යම්කිසි මිනිසෙකුට හිඟන්නේ කියලා හිතන හිඟන මිනිස්සෙක් ඒ මනුස්සයාට කණ්ඩත් නැහැ, අඳින්නත් නැහැ. අනේ මෙයාට මොන හරි කන්න දෙයක් දෙන්න ඕනේ කියලා කල්පනාවක් ඇති වෙනවා. දීලා නැහැ තාම. අන්න ඒකට කියන්නේ මෙත්තාව කියලා. සරලව හිතන්නේ ඒක තමයි මෙත්තාව. ගිහිල්ලා දෙනවා. ඇඳුමකුත් දෙනවා, කෑමක් දෙනවා. ඒක තමයි කරුණාව. එයා කෑම කනකොට, ඒ ඇඳුම අඳිනකොට අපිට ඇති වෙනනේ සතුටක්. ඒ සතුට තමයි එයා ඒක පරිහරණය කිරීමෙන් ලබන සතුට අපිත් ලැබලා තියෙනවා කලින්. එහෙනම් ඒක ලැබෙනවා කියලා හිතේ කිසිම ඉරිසියාවක් මොකක්වත් නැහැ. අන්න ඒක තමයි මුදිතාව. බැරි වෙලාවත් එයා ඒ කෑම එක යඳුම එකාට හරි වික්කා. වික්කා. අපි බලාගෙන ඉන්නකොට වික්කා. අන්න හිත හෙලවෙන්නේ නැත්නම් ඒකට කියනවා උපේක්ඛාව කියලා. ඉතින් දැන් එහෙනම් කොහොමද මේක මේ ආරි පැත්ත මේ අප්‍රමාණ පැත්තට යන්නේ? මේ ලෝකේ ඉන්න සියලුම සත්ත්වයන් ඉන්න එකම දුක්ගඩක පින්නතුනේ. මහා දුක්ගඩක ඉන්න මේ සත්‍යයා මේ දුකෙන් අත මිදෙත්වා කියලා හිතෙන එක තමයි මෙත්තාව. ඒක අප්‍රමාණ වඩනකොට කියනවා මෙත්තා ප්‍රමාණය කියලා. සියලු සත්ත්වෝ මේ දුකෙන් අත මිදෙත්වා කියලා. ජාති ජරා ව්‍යාධි දුක්ඛෙන් අත මිදෙත්වා. දෙවෙනි කරුණාව කියලා කියන්නේ එහෙනම් මේ දුකට හේතු වෙන තණ්හාව දුක්ඛාරිය සත්‍ය නෙවෙයි එහෙනම් තණ්හාව කියන දුක්ඛ සමුදය. තණ්හාව දුරු කිරීමෙන් Taman අතහැරලම අර ඇඳුම අතහැරලානේ ඇඳුමට තියෙන තණ්හාව අතහැරලානේ අපි දන් දෙන්නේ. ඒ වගේ මේ තණ්හා උපදීන් සියල්ලම දුරු කරමින් අතහැරිමින් අපේ කරුණාව ප්‍රමාණයට යන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මොකද්ද? මුදිතාව. ඒක තමයි අපි ලබාගත් මාර්ගඵල. මේ දුක්ඛය නැති කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵල. එහෙනම් මෙන්න මේ අරිහත් ඵලය මේ ඵල සමාපත්තියක් සාක්ෂාත් කරගත්තාම යම් කිසි විදිහට ඵල සමාපත්තියක් සාක්ෂාත් කරගෙන සියලු සත්‍යයන්ට මේ ඵල සමාපත්තිය ලැබේවා කියන මුදිතා ප්‍රමාණය. ඊළඟ උපේක්ඛා ප්‍රමාණය කියලා කියන්නේ යම් කිසි විදිහට මේ සියල්ලම යම් කිසි කෙනෙක් අතහැරියා නම් ඒ අතහැරපු කෙනා අතහැරියට පස්සේ හිත කොච්චර චුට්ටක් අත වෙනසෙන්නේ නැහැ. මොකද ඔක්කොම අතාරිනවා. රාග දෝෂ මොහ ඇති වෙන්නේ යම්කිසි තැනකන ඒ ඔක්කොම අතහැරියා අතහැරලා හිත හොල්ලා ගන්න තියෙන මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒකට කියන උපේක්ඛා ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ උපේක්ඛා ප්‍රමාණය ඇති කරගන්න ආකාරය තමයි මේ ධර්ම දේශනාවෙන් අපි සිදු කරේ. එහෙමනම් මේ උතුම් වූ ධර්ම දේශනාව ඒ සුඛ පටිපදා කිප්පබිඥයන් උපේක්ඛා අප්‍රමාණය සඳහා ගමන් කිරීමටම හේතු වේවා වාසනාව වේවා කිමින් ධර්මදේශනා මෙතනින් නිමාවටපත් කරනවා